බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා YouTube එකේ මම ඒ ටික අහන්නම් සතිමත් බව හෝ සිහිය සමාන මේ Zoom එකේ සතිමත් බව හෝ සිහිය පිහිටුවාගෙන සිටීමෙන් වාසය කරන්න යයි කියන්නේ Tamanගේ සිත වර්තමානයේ තබා ගැනීමද ඒ කියන්නේ අතීත හෝ අනාගත කාලත්‍රය මෙනෙහි කරන විට සිහිය වර්තමානයට ගෙනෙලා අතීත අනාගත පිළිබඳව අරමුණට සිහිය යොමු කරලා වර්තමානයේ සිහිය පවත්වා ගැනීම. ඔව් දැන් ওই ප්‍රශ්නේ අහන කෙනාට අහන්නේ මොකද්ද කියලා පැහැදිලි නැතුව තමයි ওই කාරණේ අහලා තියෙන බව පේන්නේ. මොකද ඔය ඒ කියන කාරණා ටිකෙන් ප්‍රශ්නය හරියට පැහැදිලි වෙලත් නැහැ. දැන් වර්තමානයේ ජීවත් වෙනවා කියන එක සතිය කියන එකට වචනාර්ථ වශයෙන් ගත්තාම හරි. වර්තමානයේ ජීවත් හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අතීතය මෙනෙහි කරන්න එපා අනාගතය උපකල්පනය කරන්න එපා කියලා නෙමෙයි. අතීතය මෙනෙහි කරන්න එපා කියන එක නම් ඒකෙන් කියන්නේ එතකොට සිහිය පවත්තන නිරන්තර සිහිය පවත්තන බුදුරජාණන් වහන්සේ කොහොමද පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් පෙර ආත්ම භාවවල විසූ දේවල් සිහි කරන්නේ එතකොට අතීතය සිහි කිරීමේ වැරද්ද නෙමෙයි අතීතය සිහි කරන්නේ අපි වර්තමාන මොහොතේනේ අතීතය සිහි කරනවා කියලා අපට අතීතයට යන්න බැහැනේ ඊයේ දවසේ සිද්ධ වෙච්ච එක අපි අද ඇඳේ ඉඳගෙන පුටුවේ ඉඳගෙන නම් සිහි කරන්නේ අපට සිහිය තියෙන්න ඕන සිද්ධිය සිද්ධ වුණේ ඊයේ ඒ වෙච්ච සිදුවීමයි මම මේ වෙලාවේ සිහි කරන්නේ කියලා එතකොට ඒ අපි ඉක්ම ගිය අරමුණක් මේ වෙලාවේ මම අරමුණු කරනවා කියන ඒ දැනුම තියෙන්න ඕන තමයි. ඒ දැනුමෙන් ගිලිහිච්ච ගමන් අපි ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම පූර්ණ වශයෙන් භුක්ති විඳින තැනට යනවා. එතකොට අපි ඉන්නේ පුටුවේද ඉන්නේ ඇඳේද කියන නිනව නැතු යනවා. ඒකට හොඳම කතාව තමයි අර අතීතේ කියන්නේ ඒ කාලේ පියවර බැනලා තමයි වෙලාව බලලා තියෙන්නේ. එතකොට රාමදින්ඩ කිතුල් ගහට නැගලා ඉන්නකොට මේ දුවගෙන ඇවිල්ලා ගෙදර කෙනෙක් කිව්වා අන්න නෝනට දරුවා ලැබුණා කියලා. ඊට පස්සේ දැන් දරුවා ලැබුණන් පස්සේ ඒ වෙලාවම දැන් පියවර මැනලා මේක තීරණය කරන්න ඕන වෙලාව කීයද කියලා. ඒ නිසා ඒ මනුස්සයා එකවරම අර කිතුල් පිත්ත දිග පියවර මැනගෙන මැනගෙන ගියා. ඉතින් කියලා අගට යනකොට මේ වැටලා කොන්ද කඩා ගත්තා. ඉතින් අන්න ඒ වගේ වෙනවා අපිට ඉන්න තැන නිනව නැති වෙච්ච ගම. එතකොට දැන් වර්තමානයේ තුල වර්තමානයේ ජීවත් වෙන්න කියලා කියන්නේ අතීතය සිහි කරන්න එපා කියන එක නෙමෙයි ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම සිහි කරනකොට මම මේ ඇඳ උඩ ඉඳගෙන මම මේ පුටුව උඩ ඉඳගෙන මේ මේ වෙලාවේ මම අතීත සිද්ධිය අරමුණු කිරීම පමණයි කරන්නේ. ඒ ගැන Tamanට අවදිමත් බවක් තියෙන්න ඕනේ. ඒ අවදියෙන් ගිලිහිච්ච ගමන් අර ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම තුල අපි ජීවත් වෙනවා වගේ ඒ ආවේග අපි මේ මොහොතේ විඳින්න ගන්නවා. ඉතින් එතකොට අපේ මනසේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපිට නිනව් නැතු යනවා. එතනින් ඔය වලකින්න කියන්නේ. එතනින් වලකිනවනම් අපිට ඕන තරම් අතීත සිදුවීම් සිහි කරන්න පුළුවන්. අනාගතය ගැන ඕන තරම් උපකල්පනය කරන්න පුළුවන්. අනාගතය ගැන උපකල්පනය කරන්නේ නැතුව අනාගතය සැලසුම් කරන්නේ නැතුව කොහොමද අපි වැඩ කරන්නේ? තමන් ප්‍රාර්ථනා කරන්නේ සම්මා සම්බුද්ධත්වේ නම් පච්චේක බුද්ධත්වේ නම් ශ්‍රාවක බුද්ධත්වේ නම් ඒ තමන්ගේ ප්‍රාර්ථනාව ගැන අනාගතය මේ මේ විදිහටයි පාරමිතා සම්පූර්ණ කරන්නේ මේ මේ මේ විදිහටයි ගමන සැලසුම් කරගන්න කියලා ඒ ටික කරන්නේ නැතුව කොහොමද අපි මේ භව ගමන නිමා කරන්නට කටයුතු සම්පාදනය කරගන්නේ ඉතින් ඒ නිසා අපිට ඉක්ම ගිය අතීතය ගැන නොපැමිණි අනාගතය ගැන අමතක කරලා වර්තමානයේ ජීවත් වෙන්න බෑ. ඒව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. හැබැයි ඒව ගැන සැලකිලිමත් වෙන්නේ මේ සියල්ල කරන්නේ මේ මොහොතේ ඉඳගෙනයි. අරවා ඉක්ම ගිය දේවල් සහ අරවා තාම නොපැමිණි දේවල් කියන බව අපට ඒ ඒ දැනුම ඒ අවදිමත් බව තියෙන්න ඕනේ. එතකොට අපි ජීවත් වෙන්නේ වර්තමානයේ වර්තමාන සිදුවීමත් එක්ක. ඒකයි සතිය කියලා කියන්නේ වර්තමානයේ ජීවත් වීමයි කියලා කියන්නේ.